තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ විභව තණ්හා සහ අරූප රාගයේ අවිස්තර වශයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තියෙනවා. මොකද මේ දේශක මහත්වරුන්ගේ මේක විමසුවට සෑහීමටපත් වෙන පිළිතුරක් ලැබිලා නැහැලු කියන එකයි මේ ඉල්ලන්නේ. මුගදෙනෙක්ගේ මතයක් තියෙනවා මේ විභව තණ්හා කියලා කියන්නේ. මේ භවයක් නැත්නම් කොච්චර හොඳද කියන ආසාව කියලා. මේ තණ්හා තුනක් තියෙනවා බෙදලා. සසර ගමනට හේතු වෙන තණ්හා තුනක්. අනේ මේ සසර ගමනක් නැත්නම් කොච්චර හොඳද කියලා තියෙන එක නිවන පිළිබඳව පිළිහිදව එක්තරා විදියක ඡන්ද ඉද්ධිපාදයක්. ඡන්ද ඉද්ධිපාදයි විභව තණ්හාවයි කියන්නේ දෙකක්. විභව තණ්හා කියන එක සසර පැවැත්මට හේතු වෙන එකක්. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී සෙය්‍යතිදන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ තුන් ආකාරයෙන් බෙදලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තණ්හාවක් ඇද්ද මොනවද ඒ ඒ තැනට ඇලුම් කරන ඒ කියන්නේ පෝනෝ භවිකා පුනර්භවේ පහල කරන නන්දි රාග සහගතා නන්දියෙන් රාගයෙන් කියන්නේ බොහොම තද ඇලුමෙන් ඒ ඒ තැන ඇවිලා රාගයෙන් බැඳිලා හිටින తත්‍ර తත්‍ර අභිනන්දනී ඒ ඒ තැන ආස්වාද වශයෙන් ඇලි ඇලි බැඳි බැඳි තියෙන විදිහේ ස්වභාවයක් තියෙනවා ඒ මොකද්ද සියයන්නම් ඒ ඒවා නම් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන එන විභව තණ්හාව කියන්නේ නිවනට තියෙන ආසාව විභව තණ්හා වුණොත් එහෙම ඒකෙන් කවදාවත් ඇලි ඇලි ඉන්නේ නැහැ ලෝකේ එහෙනම් මේක තෝරා ගන්න ඕනේ මොකද්ද විභව තණ්හා පැහැදිලිව තේරුම් ගන්න ක්‍රමේ මේ භවයක් නැහැ කියලා. මේ භෞතිකවාදී පිරිස එදත් හිටියා අදත් හිටියා කවදත් ඉන්නවා ඒගොල්ලෝ කියනවා. කවුද බං ඕවා දැකලා තියෙන්නේ? උපන්න වලා ඉවරයි. පින් කළා කියලා 아무තු දෙයක් ලැබෙන්නේ දෙයක්වත් නැහැ. පව් කළා කියලා පරදින අපායවල ඕවා බොරු කතානේ. කොහොම දේවල් නැහැ. මරලාට පස්සේ ඉවරයි. මොකද උපදින්න ඉතුරු වෙන එක. ඕවා බොරු කතා එක එක හදාගත්ත කණ්ඩ සූත්‍ර. මෙන්න මේ જાතිය කතා කියලා පුද්ගලින්ගේ අදහස වෙනස් කරනවා. ඒ වගේ මිනිසයා ඊටාම කැමැති ස්වභාවය මොකද්ද? මේ දුස්චරිත පහත් ඒවා හරි ආස්වාදජනක ස්වභාවයක් තියෙනවා. ඒවා ආස්වාද නැන්නා ලෝක සත්‍යය ඒවා කරන්නේ නැහැ. හැබැයි කරන්න බයක් තියෙන අය ඉන්නවා යම් කිසි දවසක මේ සත්පුරුෂයන්ගේ බණ අහලා. තෙල්දමක් නෙමෙයි ඕවට ගිහිලා ඇතිවෙනව මානසිකත්වයේ නිසා ඇතිවෙන දුක්ඛිත සත්‍යය මේකයි කියලා. හේතුඵල වශයෙන් විග්‍රහ කරලා තියෙන බණ ඇහෙනකොට මූලික ධම්ම අවබෝධය පූර්ණ වෙච්ච නැති කෙනාට නමුත් බයක් ඇති වෙනවා අනේ අපි පව් කළොත් අපිටත් අපාගත වෙන්න වෙයි නේද අපි පව් කළොත් අපිට මෙහෙම විනාශයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා පව් කරන්න හොඳ නෑ කියලා ආස්වාද තිබුණ පළියට පව් පස්සේ යන්න හොඳ නෑ දුස්චරිත පස්සේ යන්න හොඳ නෑ මෙන්න මෙහෙම ඒ නිසා බයකට යම් කිසි කෙනෙක් දුස්චරිත නොකර ඉන්නවා එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න එහෙම දුස්චරිත නොකර ඉන්න ස්වභාවයක් තියෙන සමාජයකට ඔය භෞතිකවාදී අදහසක් දානවා කවුරු හරි. දීකිරට බලල් උසාකි කියන්නේ බලාපොරොත්තු ඉන්න කාණේ ඇතර ඇත්ත වශයෙන්ම එහෙම එකක් නැත්නම් කොච්චර හොඳද කියලා. භවයක් නැත්නම් කොච්චර හොඳද? මොකක් නිසාද? පංචකාමයේ ඕල් දුච්චර්තියක් කළා විඳින්න පුළුවන්. බය නැහැ නේ. අපායක් එහෙම නැත්නම්. විඳින වෙන එහෙම එකක් නැත්නම් මලාට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැත්නම් මොන කරලා මොනවා කරලා කොයි විදිහෙන් කාම ආස්වාද විඳහා මොකද මොන ජූස් චරිතය කරපුවා මොකද මිනි වැරුවට සම්මංකොල්ල කෑවට මොකද සතු මරාගෙන කෑවට මොකද හොරකම් කරලා මංකොල්ල කාලා කෑවට මොකද ප්‍රශ්නයක් නැහැනේ මෙන්න මෙහෙම අදහසක් එනවා භවයක් නැහැ කියන දෘෂ්ටිය ඉදිරියට මෙන්න මේ දුෂ්චර්ය තණ්හාවට වැටෙනවා මෙන්න මේ නිසා සසර ගමනට තත්ත සත්‍තර අභිනන්දන ඊතන අභිනන්දනය කරන්න පටන් ගන්නවා. සසර ගමනට හේතු වෙන අපාගත වීමට හේතු වෙන දන්නේ නැති වුණාට. අපාය තියෙන බව දන්නේ නැතුව මිසක් ගතියට අනුව උප්පත්තිය නැති කරන්න බෑ කාටවත්. ගතියට අනුව උපත එනවා දුස්චරිත ගතිය නිසා දුස්චරිතයේ හේතු වෙනා උපත જાතිය ලැබෙනවා. භවයට අනුව જાතිය. මෙන්න මේ නිසා කියනවා විභව තණ්හා කියලා කියන එක දැන් තේරුම් ගන්න හොඳට පැහැදිලිවම මොකද්ද භවයක් නැහැ කියලා දෙන්නා වූ මේ දෘෂ්ටි නිසා සසර ගමනේදී මේ වලවත් ඉවරයි ආයසරයක් තව ඉදිරියට උපදින එකෙක් නැහැ එහෙම එකක් නැහැ බොරු කතා කියලා මේ විදිහට කියනකොට බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අජිතකේස කම්බල මක්කලි කෝසාල ඉතින් සංජය බේල්ලට්ටි පුත්ත ආදි වශයෙන් පකුද කච්චායන මේ ආදි වශයෙන් හිටියයි කියන ඕජාතියෙව් ඉතින් ඒ වගේ මිනිසුන්ට 아무තු බණ කිව්වා ඒ වහන කොටසකුත් හිටියා ඒ විදිහට කිසිම අමාරුවක් නැහැ, දාහයක් නැහැ, සත්තු මරනවා කියන්නේ කිසි ගාණක් නැහැ. මොකද කියන්නේ? කඩුවක් අරගෙන සත්තු පෙති ගහගෙන පෙති ගහගෙන ගියා නම් මිනිස්සු සත්තු ඔක්කොම එකම මස් ගොඩක් කරත් යකෝ පව් කියලා දෙයක් නැහැ. එක එක එක බන. තියෙන සේසත් ඔක්කොම પરම්පරා ගානික වේදන් කියලා හිටන් ඔය හාමුදුරන්ට කිය දන් දුන්නාට එහෙම. ඒ සත පහක වැඩක් නැහැ පින් කියලා දෙයක් නැහැ. එහෙමද? එහෙමනම් ඉතින් මෙච්චර කල් අපි රැවටි රැවටි දන් දෙදී හික්මිලා හිටියා මෙච්චර කල් කොච්චර හදාවෙද හිටියේ මස් කෑල්ල කරා බලන්න බයේ හිටියේ සතු මරායන කණ්ඩ දැන් එහෙනම් කමක් නැහැ ඇත්ත තමයි ඔබ කියන්නේ උඹ වගේ උන් තමයි බන් ලෝකෙට ඉන්න ඕනේ අපි මේ රැවටිලා අපිත් මෙච්චර කල් හිටියේ කියලා පටන් ගන්නවා ඉතින් ඉත්තෑ මරණ්ඩයි ඉතින් ඌරා මරණ්ඩයි හරකා මරණ්ඩයි ඔක්කොම මර මර කණ්ඩ පටන් ගන්නවා බොණ්ඩත් පටන් ගන්නවා ඉතින් කාලා බීලා ජොලිය හිටපල්ලා මැරෙනකම් අනිකටත් උපදෙස් දෙනවා මෙන්න විභව තණ්හාව ඉතින් මේක හැදෙන හැටි කොහොම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔක හේතු ඇතුව තේරුම් ගන්න ඕන විදිහට.